මේක නෙවෙයි හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේක ටෙම්පරාදු කර කර මේක කකා කකා යන සංසාරයක් බලාපොරොත්තු වෙන්නේ. නැත් හරියට මේක දැක්කා නම් ආනාපානෙ දැක්කා නම් ඒක පිම්බීම හැකිලමටත් අදාළයි ඕන දෙයකට අදාළයි. ඒ නිසා අපිට අර ඉන්න බැරි කම නිසා අපි ඉඳගෙනත් මේක කරනවා සක්මනෙත් කරනවා එදිනෙත වැඩවලත් කරනවා හුඟක් වෙලාට මේක වැටෙන්නේ පරියන්කේදී ඒ ගන්න දැනුම අනික් දේවල් වලට යොදන්න පටන් අරගත්තාම ඒක ඕන තැනකට යොදන්න පුළුවන් බාහිරට යොදන්න පුළුවන් ඊයට යොදන්න පුළුවන් හෙටට යොදන්නත් පුළුවන් පරියන්කේ වශයෙන් නහයට තියාගෙන අත්දකින්න අත්දැකීමලා ප්‍රත්‍යක්ෂය කියලා කියනවා ප්‍රත්‍යක්ෂ වැඩෙන තලමටම තාලෙටම අනුමාන ඥාන වලින් මේ දාණය යොදන්න බැරි තැනක් නැහැ ඊට පස්සේ තමයි මේ සරුවචනන්සේ සරුවඤ්ඤතා ඥාණයට අභියෝග කළේ නැත්තම් ප්‍රකාශ කළේ මම සරුවඥයි කියලා මොකද උන්වහන්සේ දැනගත්තේ උන්වහන්සේ සාක්ෂාත් කරපු දේ කිසිම තැනකට වළංගු නැහැ කියලා දෙයක් නැහැ. අන්නේ ලෝකෝත්තර ධර්මයක අපි මේ වැඩ කරගෙන යන්නේ ඒ නිසා අපේ ඉදිරියටපත් වෙන ඕනෙම අරමුණක ඒ පෙන්වන්න හදන ලක්ෂණ ටික සේරම දැක්කේ නැත්තම් කවදාකවත් අරමුණ අඳුර ගන්න බෑ. භාගයක් දන්න තාක්කල් විමසුන්න ඕන නෙවෙයි එන්නේ සැකේ. මේ ලෝකේ තියෙන සෑම දර්ශනයක්ම ඔන්න පරිතසිත විපන්දිත මේව කියලා හරුවත් නැත්නම් තනි වචනේ විස්තර කරලා තිනවා මේක හරියට දැක්කේ නැති කට්ටිය තමයි දර්ශන විද්‍යාව ඇති කරගෙන තියෙන්නේ. ඒක ත්‍රස්තභාවයේ හේතුවක් පරි විපන්දනයේ හේතුවක්. හරියට ඇතිදී ඇති හැටියට දැක්කනම් මොනම දර්ශනයක්වත් අවශ්‍ය වෙන්නේ එකම දර්ශනයයි තියෙන්නේ අනිත්‍ය දර්ශනේ, දුක්ඛ දර්ශනේ, අනාත්ම දර්ශනේ. ඉතින් ඒකේ යම් ප්‍රමාණයක් මේ හැම කෙනෙකුටම තියෙනවා. මට අවශ්‍ය කරලා තියෙන්නේ මේක හරි පාර බව තේරුම් ගන්න මේක දිගේ පොඩ්ඩක් තව තල්ලුවක් දාන එකයි තියෙන්නේ. එක්කෙනෙක්වත් මේ කවුරුත් කියලා දීලා නෙමෙයි මේක ඇති කරන තමන්ගෙම කුසල ශක්තියෙන් තමයි. නමුත් ඒක ඉදිරියට යන්න බුද්ධ ශාසනයක්ම අවශ්‍යයි. මෙවැනි වැඩ කරන පිරිසක් මේක තුලා කටයුතු කරන්න ඕනේ. එතකොට තේරෙන පටන් ගන්නවා. අපිට මේ ඇති කරගත්ත පාර හරියට මධ්‍යම ප්‍රතිපදාවදිගේ තව ඉදිරියට යනකොට අර සතියත් ධම්මවිචයත් පුදුමාකාර විදියට තියුණු තියුණු තත්ත්වයටපත් වෙනකොට අපි මේ හැමදාම මේ කරන දේ පරියන්ක සක්මනේ ඉදින්දා වැඩ වශයෙන් ගැඹුරක් අතුලාන්තයක් දකින්නකොට මේ මැත්තේ ඕන තරම් කාලය හම්බ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට හම්බෙලා තියෙන දැනට හම්බෙලා තියෙන කාලේ මම හිතන්නේ දැන් සීමා ඉක්මවලා තියෙන නිසා මම බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාව මෙතන නතර කරන්න. යම් වෙලාවක අපිට විචිකිච්ඡාව රජ කරනවනම් ඒක දිගටම අපේ හිත අසහනයටපත් කරනවා. යම් වෙලාවක ඇත්ත ඇති හැටි දැක්කන ඒක ඒකාන්තයෙන්ම හිතට සාන්තියක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ දේට පිට කෙනෙක් එහෙම ඉන්නවයි කියලා හිතන්න එපා. අපිමයි එන தത്വෙදියා බලන දර්ශනය මත තමයි මේක තියෙන්නේ. ඒකටයි අපිට මේ සීලය, සමාධි, ප්‍රඥා ඔක්කොම අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් මේක ගොනු කර ගැනීමටයි අපි නැවත නැවත හමු වෙන්නේ. ගොනු කර ගැනීමටයි අපි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ධර්ම දේශනාවට අහුන් කන් දෙන්නේ. නමුත් කටයුත්ත කරන්න වෙන්නේ Taman තනියම. නිසා සීළු දිනාටම මේ සාමූහිකව ඇති කර ගන්නා වූ මේ ආධ්‍යාත්මික ශක්තිය කුසල ඡන්දය නිසා තම තමන් කරගෙන යන වැඩ හොඳ විමසුන් නුවණකින් විචක්ෂණ ඥානයකින් සතියේ වදාර ඇතුව තව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා එසේ වීමෙන් මේ සරුවචනාංශයේ පෙන්වන විදියට මේ මෙන්න මේක කුසල ධර්මයේ මේක අකුසල ධර්මයේ මේක වැරද්ද ධර්මයේ මේක හරි ධර්මයේ මේක හීන ධර්මයේ මේක ප්‍රණීත ධර්මයේ මේක කළු ධර්මයේ මේක සුදු ධර්මයේ කියලා තම තමන්ටම හරියට වටා ගැනීමේ ශක්තිය පහළ වෙලා ධම්මවිචේ සම්පෝඥාගාතියෙන් පරිපූර්ණතාවයට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අද නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් අපිට විනාඩි 10ක 20ක විතර කාලයක් තියෙනවා. දැන් නම් ඉඳගෙන ඉඳලා තමයි වෙන්නේ. ඉතින් හම්බෙච්ච කාලෙන් වැඩ ගන්න ඕන නිසා නමුත් ප්‍රශ්න ලියවිච්ච ප්‍රශ්න දෙකක් තියෙනවා මම හිතනවා ඒකට අපි ප්‍රමුඛතාවය දෙන එක කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ පහ සඳහන් කරුණු පහදා දෙනමින් කාරණකෝ ඉල්ලා සිටිමි. මෛත්‍රී භාවනා කිරීමේදී Taman වෙත පළමුව මෛත්‍රී කරමින් ක්‍රමයෙන් බාහිර ප්‍රාණීන් වෙත මෛත්‍රී පැතිරවීමේදී එක් අවස්ථාවකදී දෙමාපියන් හරද මෛත්‍රී කරමු. එහෙත් ඒ වින්ද දෙමාපියන් මිය පරලෝ ගිහින් සිටින්නේ නම් මෛත්‍රී භාවනාවෙන් දෙමාපියන්ට මෛත්‍රී වැඩි දෙමාපියන්ට මෛත්‍රී වැඩිමෙන් පළක් ඇති දෙයක්ද? මේක ප්‍රශ්නේ අතර කොන් කොන් වෙන් කරලා ගත්තොත් හරි ලේසි මේ ප්‍රශ්න අකන්න සාධාරණ පදනමක් තියෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී Taman වෙත පළමුව මෛත්‍රී කරමින් ක්‍රමයෙන් බාහිර පාණින් වෙත මෛත්‍රිය පැතිර වීමේදී ඉතින් මේ වෙනකොට ඇත්තටම Tamanට මෛත්‍රී කරලා ඒ Tamanගේ මෛත්‍රී භාජනේ පිළිලා ඉතිරිලා යන තනමට නැත්නම් උපචාර සමාධි මට්ටමට මෛත්‍රිය ඇති වෙලා තියෙනවා නම් ඊට පස්සේ මතක් කරනවා සාමාන්‍ය අපේ සම්ප්‍රදාන හැටියට ගරු කටයුතු නැත්නම් ගරු භාවනීය ස්ත්‍රියාවක් නම් ස්ත්‍රී ගුරුවරයෙකුට පුරුෂයෙක් නම් පුරුෂ ගරු භාවනීය කෙනෙකුට මෛත්‍රිය පතුරවන්නේ කියලා. ඒකේ තමයි ඉස්සල්ලාම අර Tamanට ඇති කරගත්ත මෛත්‍රිය ඉස්සල්ලාම තව කෙනෙකුට දීලා මේ අජත්ත බහිත දෙක ගැළපීම කරන්නේ. ඒ දේ කරනකොට ඕන තරම් අවස්ථාවක් ලැබෙනවා ඒ රූප අවචර ධානය වලට ගිහිල්ලා ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය දක්වා යන්නේ ආනේ තරමටම ඇති කරගත්ත මෛත්‍රී සමාධිය තහවුරු කරගත්තට පස්සේ නම් ඒ හතරාකාර සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා හිත අතිප්‍රිය මජ්ජත් අහිතවත් ප්‍රිය කියන හතර ආකාරයට. එතකොට නම් ඔය ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තේ නැහැ. පණ ඇති පණ නැති ભેදයක් ඇත්තේ නැහැ. නමුත්තර Tamanට මෛත්‍රිය පතුරවන වෙලාවේදී ඒක liverලා අපි තෝරනවනේ තව එක්කෙනෙකුට මෛත්‍රිය දෙන්න කවුරුද ගරු භාවනීය ගුරුවරයෙකුට අන්න එතනදී කියනවා ඒ ගරු භාවනීය ගුරුවරයා ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් තෝරාගත නොයුතුයි ඒ වගේම මිය පරලෝකීය ගුරුවරයෙකුට දෙන්නත් එපා ඒ වගේම අතිප්‍රිය කෙනෙකුට දෙන්නත් එපා හුඟා කරුණු කාරණා බේරලා තමයි මෛත්‍රිය පතුරන කෙනා ගන්න. ඉතින් අන්නේ එතනදී නම් දෙමව්පියන්ට හොයි වගේම මිය පරලෝකීය දෙමව්පියන් තෝරා ගන්න බෑ. නමුත් ඒක වෙන කෙනෙකුට මෛත්‍රිය දීලා ඒක හොඳට ධානා වශයෙන් පුහුණු කරාට පස්සේ නම් දෙමව්පියන්ට දෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියෝ ඒ ආත්මෙදිම නිවන් දැක්ක නැත්නම් කොහේ හරි ඇති නැතයි. අපි අපේ දෙමාපියෝ ඉති විතර ආරි සිංහල සූට් එකම ඇඳගෙන නැතුව ඇති වෙන සූට් එකක් ඇඳගෙන කොහේ හරි ඉන්නේ. ඒකටයයි. එතකොට මේ තමන්ගේ මෙක්කනට කියලා මේ account එකටම යන්නේ නැහැ. නමුත් එතකොට කවුරුත් වගේ පොදුවේ පේනවා. මොකද හේතුව ඒ වගේ අර ත්‍ෘත්‍ය අධ්‍යානය කියලා පතුරවන්නේ ඉස්සලා සීමා සම්බේධනය කියලා එකක් කරනවා අපි. සීමා සම්බේධනය කියලා කියන්නේ අතිප්‍රිය ප්‍රිය මජ්ජත් අහිතවත් කියන ඔක්කොම සමතලයේ සත්ව සංඥාවට ගන්නවා. සත්ව සංඥාවට ගත්තට පස්සේ මේ ප්‍රශ්න නගන්නwidetildeක් එන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්න නගන්නේ මේකයි ගුරු මතයක් තියෙනවා. Taman මෛත්‍රී කරලා මේ භාජනය හොඳට පිරෙන මට්ටමට යනවා. නැත්නම් කියනවා නම් උපචාර සමාධියට ගියාට පස්සේ ඊ ගාවට දෙන්න තෝරන කෙනා කරුණු පහක් අයකින් බේරලා කරන්න කියන සම සම විෂම භාග පුද්ගලික ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙකුට නොදිය යුතුයි. මිය පරලෝකීය කෙනෙකුට දෙන්න නරකයි. අති ප්‍රිය කෙනෙකුට දෙන්න නරකයි. ද්වේෂ තහගත වෛර සහිත කෙනෙකුට දෙන්න නරකයි. මොකද ඒක යාන්තම් තමන්ගේ මෛත්‍රිය අනුර දෙන වෙලාව. එතෙන්දී එපා. නමුත් ඊට පස්සේ ඒක ධානා මට්ටමට දියුණු කරගත්තට පස්සේ නම් ඒ අත්තන් උනත් දෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳලා තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේ මෛත්‍රී වඩන්න එපා කිව්වේ කොමන අයටද? මේ ඒක තමයි මේ නගන්නේ. ඒ කියන්නේ මෛත්‍රී වඩන්න එපයි කියලා නෙමෙයි තියෙන්නේ. යාන්තමට අංකුරයක් වගේ මතුවගෙන මෛත්‍රිය තව කෙනෙකුට දීමේදී එක පියවරකදී විතරක් විසභාග ලිංගිකයන්ට අතිප්‍රිය සහායකයන්ට ද්වේෂ සහජයන්ට මිය පරලෝකීයයන්ට දෙන්න එපයි කියන. ඒ කියන්නේ තමන්ගේක දෙනකොට හොඳට වඳින්න පුදන්න පුළුවන් අනුන්ගේ දැනටමත් මෛත්‍රිය ලැබෙන ගරු භාවනීය ගුරුවරයෙකුට දෙන්නේ කියලා. ඊට පස්සේ ඒක පුරුදු කරගත්තට පස්සේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඊට පස්සේ සත්‍යයන් කියන සංඥා මිස ওই කියන සංඥා නැහැ. නිසා මෛත්‍රිය වඩන්න එපා කියලා නැහැ. එක වෙලාවකදී විතරක් ඒක පුරුදු කරගන්න වෙලාවේදී මේ අපි කියනවා නම් මේ තවාණක හිතවගත්ත පරණ ක්‍රම වලට තවාණක හදාගත්තු ගොයම ඊට පස්සේ ගිහිල්ලා අලුත් ගොයමක අලුත් කුඹරක හිටවනකොට ඒ කුඹර හොඳට කලල් කරලා තවාණකට වගේ හදාගෙන තමයි ගිහිල්ලා පැලේ හිටවන්නේ මොකද ඒක මේ අතනින් ගලවලා මෙතනින් ගලනකොට නෙළුම් රෝග කියලා જાතියක් ඒ නෙළුම් රෝග තියෙනවා හොඳට වතුර තියෙන්න ඕනේ පැලේ අල්ලගත්තට පස්සේ නම් ඊට පස්සේ ඉඩෝරයකට අහු වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර පැලේ ගලවලා මෙතන හිටවන වෙලාවේදී තවාණ තිබුණ තත්ත්වය එහෙමම තියෙන්න පුළුවන් තරම් මේ අලුත් පැලේට පැලවෙන්න. අන්න ඒ වගේ යන්තමට ඇති වෙච්ච ලාමක මෛත්‍රිය තව කෙනෙකුට දීමේදී අතිප්‍රිය සහායක කියලා තමයි ප්‍රේම කරන කිට්ටු අන්තයට දෙන්න එපා විෂභාග කෙනෙකුට දෙන්න එපා මැරිච්ච කෙනෙකුට දෙන්න එපා අපාගත සත්වෙ ඉන්න දෙන්න එපා මේ